අපිට අදිෂ්ඨාන ශක්තිය ගන්න පුළුවන් නම් සීලයෙන් අසීමිත බලයක් ඔච්චර කියන දේවත්වයේ ඉක්මල යන්න පුළුවන් බලයක්. බ්‍රහ්මත්වයේ ඉක්මල යන්න පුළුවන් බලයක්. සක්ත දේවේන්ද්‍රයත් මිනිඔටුල නම නම වඳිනවලු ගිහියෙක් පන්සිල් රකින්නවා. මොකද ඉතර පොඩි වැඩක් නෙවෙයි ඒක. නමුත් දන් දුන්නයි කියලා සක්කරය වැන්දයි කියලා පොතක එහෙම ලියවිලා තියෙනවා. ඒක ඉතර දෙයක් නෑ. ඒක ඒක අනිකාගම් වලත් කරනවා. මේක තමයි කරන්නේ. සීල ශික්ෂාවෙන් පටන් ගන්න. අපි ඒක මේ සීල ශික්ෂාව ගරු කරන පිටසක් වශයෙන් සලකලා <clears throat> අපි මේ යෝනිසමනසිකාරයේ සමාධි ශික්ෂාවට දාන හැටි බලමු. සමාධි ශික්ෂාවට ගියහම කරන්නේ සීල ශික්ෂාවේදී අපි කරන්නේ කාය වචන දෙක හික්මෝන එක විතරයි. නමුත් හිත නොසණ්ඩාල තාක්කල්. හිත නීවරණ වල ගැලී තියෙන තාක්කල්. අපේ මේ පිටින් රකින්න සීලය කොයි වෙලාවෙ කැඩලයි දන්නේ. අපිට තරම් නොවන වැඩ ඕන වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා සීලයක් රැකලා කාලයක් ඒක යාදෙන ක්‍රමයට කරන්න ඕනේ නම් ඕන කෙනෙකුට හිතෙන දෙයක් තමයි මේ කය වචන දෙක හදාගත්තට පස්සේ ලදලද අවස්ථාවේ පුළුවන් තරම් මේ හිත පොඩ්ඩක් කීකරු කරගත්තේ නැත්නම් මේ කයේ වචනේ තියෙන මේ හික්මීම වැඩි කල් අල්ලලා යන්නේ නැහැ. නිසා සීල ශික්ෂාව ඉන්න එක්කනට අනිවාර්යයෙන්ම ඒන අනතුරු වලදී ඒන තරම් නොවන වැඩවලදී හිතෙනවා මේට වැඩිය කැඹුරෙන් මේ හිත හදන්න ඕනේ කියලා. අන්නේ හිත හදන්න ගියාට පස්සේ යා අපි හිතමු ඝණයා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව විවේක ස්ථානකට ගියයි කියලා. විවේක ස්ථානට ගිහිල්ලා මම මෙච්චර සිල් ලකලා තියෙනවා මම දානේ දීලා තියෙනවා. ඒ වගේ අදිෂ්ඨාන කරලා යා සමාධි ශික්ෂාවසේ නැත්නම් හිත එකලස් කිරීමක් වශයෙන් එහෙම නැත්නම් ඒකාග්‍ර කිරීමක් වශයෙන් වාඩි වුණයි කියලා. වාඩි වුණාට පස්සේ ආර තේරෙන පටන් අර ගන්නවා කොච්චර ඝණයා කෙරෙන් අයින් වුණත් කුලයා කෙරෙන් අයින් වුණත් ඉඳගත්ත හිතට ඒ පැත්තක තියෙන ලද ඒ කාම ගුණයන්ගේ කාම සංඥා බුදුමාකාර විදිහට බැටදෙනවා. වලක් කන්න බෑ. ඒ හැම කෙනෙක්ම හිතන්නේ මේක මට විතරයි කියලා. හැම කෙනාගේ යටටට්ටුවේ ඔච්චර තමයි තියෙන්නේ. අර තියලා ආපු කාම කාමයේ කාම ගුණයන් පිළිබඳ කාම සංඥාව එල්ල වේලව පහර දෙනවා අපි ඔළුවෙන් හිටගෙන හිටියත් පහර දෙනවා භාවනා මධ්‍යස්ථාන හිටියත් පහර දෙනවා උදෙත් පහර දෙනවා දවලුත් පහර දෙනවා නිින්දෙදිත් පහර දෙනවා බුදුරජාණන් කියනවා මේක ණයක් කියලා. මෙච්චර කල් කෑවනම් ගෙවපන්. දැන් මේ ණයෙන් ගැලවීම සඳහා අපිට මේ කාම ගුණ බොහොම අමාරුවෙන් අපි පහු කරලා ලැබිලා තියෙනවා. අපි නොහිතපු විදිහට කාම සංඥා බැට දෙනකොට තේරෙනවා අනේ මේකනේ මෙතෙක් කල් හම්බ කරේ මේ හම්බ කරපු දේවල් නේ මේ අර කලොන්ද පස්සෙන් එළවනෝ කී කිය බැට දෙන්නේ. දැන් කොහොමද අපි යෝනිසමනසිකාරයක් යොදන්නේ? මිත්‍ෙක් වෙලා මං හම්බ කරපු දේ මට විවේක ස්ථානට ගියත් මාව බරින් අතාරින්නේ. මැරුණත් අතාරින්නේ. ඊගාවාත්මට ගිහිලත් වද දෙනවා. තන නොතන බලලා වද දෙනවා. ඒක නිසා මං ඉස්සරහට මේ කාමයේ විතර කාම ගුණ විතර නෙවෙයි කාම සංඥාවෙන් දුරු කිරීම මොකද කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මේක කරන්න බෑ. මේක ඒ තරම්ම එලවලව පහර දෙනවා. ඒ නිසා උපක්‍රමයක් කරන්න කියනවා. මොකක් හරි රූප ධර්මයක හිත බඳින්නේ කියලා. රූප ධර්මයක හිත అలවන්නේ කියලා කියනවා. රූප ධර්මයට ප්‍රේම කරන්නයි කියනවා. එතකොට මේ රූප ධර්මයට හිත ඇලවීම නිසා හිත එහි යෙදීම නිසා අර අස්කරපු කාම ගුණ වගේම කාම සංඥාවන්ගෙනුත් වරින් වර වරින් වර දුරුවන් කරන්න පුළුවන් මේක කරන්නේ ඉදං නිස්සාය ඉදං පජහත කියන මූල ධර්මයට අනුව. මේක නිකන් තිබුත් මේක යකාය කම්මල වගේ. කාම සංඥාවෙන් පෙළෙනවා. ඒ නිසා මේකට රූප ධර්මයක් අඳුරලා දීලා ඒ රූප ධර්මයේ සක්විති රජ කෙනෙකුගේ මිනිඔටුන්නේ තියෙන මිනිකොඬලක් වාගේ සලකලා රූප ධර්මයේම නැවත නැවත නැවතම මෙනෙහි කරනවා. රූප ධර්මයේම නැවත නැවත හිත යොදවනවා. රූප ධර්මයේම නැවත නැවත විතක්කේ යොදවනවා. ඉතින් අපි ඉඳගෙන කරන භාවනාවේදී අපි කරන්නේ වාඩි වෙලා මේ කය කියන රූපේ මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියන එකේ පුළුවන් තරම් හිත පවත්නවා. එතකොට අපිට කාම ගුණයක් නැහැ. එන්න වෙලාවක් නැහැ මේ වැඩනේ හිත වැඩේ. ඒ වගේම කාම සංඥාවල් කියලා අතීතයට දුවන ගතිය, අනාගතයට දුවන ගතිය, අතන මෙතන දුවන ගතිය, වෙන කෙනෙක් ගැන හිතන ගතිය. ඒ වෙනුවට හිතනවා මම වෙන කෙනෙක් නෙවෙයි. දැන් ඊයේ නැවෙ හෙට නෙවෙයි මෙතන වෙන තැනක නෙවෙයි කියලා මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක අර සියලු කාමයන්ගෙන් සහ කාම ගුණයන්ගෙන් වෙන්වීමේ නිමිත්තක් කරගන්න. අරමුණක් කරගෙන බලනවා මේ කය කියන සීමාව ඇතුලේ හිත පැවැත්වීම මට මුළු ලෝකෙම දන් දෙන්න පුළුවන් යම් කිසි කෙනෙකුට එක චිත්තක්ෂණයක් හෝ මේ වර්තමාන හිත පවත්තන්න නම් එහෙම නැත්නම් අපි කියමු මමන්ගේ කයෙහි සතිමත් වෙන්න නම් ඒකේ නම් එයින් පරිබාහිර සියලු ලෝකයේ විසෙහි අසත්‍යමත් වීම කියන කලාව දැනගන්න යම් එක චිත්තක්ෂණයක තමන්ගේ කයට එළඹ වාසය කරන අප්‍රමාදය කියන එක දැනගන්න නම් අත්දකින්න නම් එයාට යෝනිසෝමනසිකාරයක් තියෙනවනේ මේ අප්‍රමාදයේ පිහිටන්නේ ලෝකයේ පිළිබඳ ප්‍රමාද නොවි මේකට යෝනිසෝමනසිකාරය කියලා කියනවා මේ Taman වර්තමාන මොහොතේ මේ කයට හිත බඳින්න එකෙන් ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් හම්බෙන්න නිසා නෙවෙයි. අර බැට දෙන්න ඉඩ තියෙන කාම සංඥාවට ඉඩ නොදී හිත බැඳ තබා ගැනීම සඳහා වර්තමානයේ හිත තියෙනවා, කයේ හිත තියෙනවා. ඊට පස්සේ කයේ හිත හිතපු චිත්තක්ෂණය ගරු කරනවා සක්විති රජකමටත් වැඩිය. කච්චි රජුගේ ඔටුන්නක් ඔය කරු කරනවා මේක තියාගෙන හිටියොත් මට ලෝකෙම වෙන කාම ගුණ සහ කාම සංඥා නැති වෙනවා ඒ විතරක් නෙවෙයි මේක කළ හැක්කක් බව මේ ජීවිතේදී මේ අමුදරුවන් රකින ගමන් පෞල් ජීවිත ගත කරන ගමන් එක චිත්තක්ෂණයකට මගේ හිත කයේ තියාගෙන ඉන්න පුළුවන් කියලා මේ තමයි සංසාරී ඉස්සල්ලාම් වතාවට මම හිත නිදහස් කරගත්ත වෙලාව. ඉතින් මේකේදී අත්වචාන්සේ ඇත්තටම කතා කරනවා කතා කරලා පෙන්නනවා. මාණි යම් කිසි කෙනෙක් යම් වෙලාවක තමන්ගේ කයේ හිත පවත්නකොට එයා මුළු ලෝකයේ විශේෂයි ලෝකයෙන් එන තියෙන සියලු සංඥාවල් අයින් කරගත්තා නම් එයාට කයෙන් එන වෙහෙස කයෙන් එන දැවිලි තැවිලි කයෙන් එන අසහනෙ තියෙනවා හැබැයි ඒ ටික නිසා ලෝකයක් අසහන දුර ලෝකයක් දැවිලි තැවිලි දුර ලෝකයක් වෙහෙස දුර වෙනවා නිසා යා මේ කයෙන් එන දැවිලි තැවිලි සාදරව බාරගන්නේ අර කන්දක් අයින්කරන වාංගුවට ගත්ත පොඩි ගලක් වගේ ඒ නිසා එතකොට මේ කයෙන් එන දැවිලි තැවිලි සාදර වෙන්නේ කොහොමද? ඒක පොට්ටපාද සූත්‍රයේදී සරුවත්යන් සඳහන් කරනවා මෙන්න මේකට ප්‍රමෝදේ කියපා. ඒ තමන් වර්තමානයේ හිත පිහිටපු වෙලාවේ කයේ අතෙන් අතෙන් රිදෙනවා මෙහෙන් සමබර වෙන්නේ නැහැ. කය තියෙන බවට පේනවනේ දැනෙනවනේ දෙයක්. ඒ ඔක්කොටම ප්‍රමෝදේ කියලා නම දාගන්නයි කියලා තියෙනවා. මොකද ඒක දන්න නිසා තමන් දන්නවා හිත කාමේ නැහැ. මගේ හිත කාම සංඥාවේ නැහැ. බාහිර ලෝකෙ නෙමෙයි කයේ තියෙන්නේ කියලා. මේකට කියනවා ප්‍රීතිය කියලා කියන්නේ කියනවා. මං අද සටනෙන් දිනුවා. මගේ හිතේ තියෙන කයේ කයෙන් මට වෙහෙත එනවා. කයෙන් මට දරත එනවා. කයෙන් මට අසහන එනවා. නමුත් ඒ අසහනේ මම ප්‍රීතියක් විදිහට සලකනවා. මම මේක පස්සද්ධියක් විදිහට සලකනවා. මම මේක සතියක් විදිහට සලකනවා. මම මේක සමාධියක් විදිහට සලකනවා. මේක සුඛයක් විදිහට සලකනවා. ඒතර මේ මිනිස්සයා කයේ හිත හිටපු මොහොත පුදුමාකාර වටිනාකමකින් සලකන මෙන්න මේ කල්පනාවට යෝනිසමංස්කාරය කියලා කියන්නේ. එහෙම නැත්තම් කියන්න පුළුවන් අම්මා ගෙදර හිටියටත් වැඩි දැන් කොන්දේ අමාරුයි. හුස්ම ගන්න ඉඳ ගියාම වෙනදාම කෙනෙක් හුස්ම ගන්නත් අමාරුයි. අලිම කරදරේ ගෙදර හිටියන කෝට් එක එහෙම නැත්තම් හාන්සි පුටුක ඇලවිලා ඉනිසප දැන් මේක බිමේ ඉඳගෙන ගියාම කලින් හරීම කරදරයි. නැද්ද මෙහි පැනඩෝල් වැඩිපුර ගෙනාවා? සිද්ධාලේප නැද්ද? කියලා අර කයෙන් එන දරතයන්ට වෛර කිරීම තමයි අසම් අයොන්සමංචකාරී කියන්නේ. ඔක්කොම නම් දරන්න බෑ. ඒක පිළිගන්න ඔක්කොටම දරන්න බෑ. මොකද අපේ හිත හරි බොළඳයි. හරි මෙලෙකයි. නමුත් සර්වඥාන්තේ මේ විදිහට කියන තු ආද්දයනේ කොහොම කියලා දෙන්නේ මේක? කයට හිත දාපන්. දාලා කය දැනෙනවනේ දැන් මම ඉඳගෙන ඉනකොට මට ආසම බරකම උණුසුම සිසිලස කම්පන චංචල ඒ දැනෙන එකට හිත තියාගෙන ඉන්නකොට වර්තමානයේ ඉන්න බවට නෙමෙයි ලකුණ ආ ඒක ගන්න ප්‍රමෝදයක් විදිහට ඒක ගන්න ප්‍රීතියක් විදිහට ඒක ගන්න පස්සද්ධියක් විදිහට සති සම්පජාඤ්ඤ විදිහට ඒක ගන්න සුඛයක් විදිහට කියලා ඒක හොඳට කුඩේ තිබිල මැණිකක් කල්සර ගත්ත මිනිස්සයා ඒ මැණික පෙරලා පෙරලා බලන්න වගේ මෙතෙක් කල මේ කය දිහා නොබලව බැලීමක් බලනවා කොහොමද ලෝකයක් කාම ගුණයන් සහ ලෝකයක් කාම සංඥා දුරු කරන්න මම්මගේ හිතේ වර්තමාන හිත පාත්තනවා එතකොට මේ කය සීමා කරගත්ත ප්‍රමාණයක් අසහනේ තියෙනවා කය සීමා කරගත්ත ප්‍රමාණයක් ආතතිය තියෙනවා. කය සීමා කරගත ප්‍රමාණයක් කය දරත තියෙනවා. කය සීමා කරගත ප්‍රමාණයක් දැවිලි දැවිලි තියෙනවා. නමුත් ඒ ආයක සලකන්නේ ලොකු ජයග්‍රහණයක් විදිහට මොකද ලෝකයක් දුක් ගෙවම් කරලා. ආන්න එහෙම ඉන්නකොට අපි හිතමු හුස්ම ආවුණයි කියලා. එතකොට මේ කය කියන්නේ හතර මහා ධාතුන් පඨවි ආපෝ තේජෝ වායෝ හුස්ම ආවුණයි කියන්නේ හතරෙන් එකට බැස්සුවා. වායෝ ධාතුව විතරයි දැන් තියෙන්නේ. එතකොට අර හතරකින් එන කාය දර්ථ දැන් නැහැ. හතරකින් එන වෙහෙස නැහැ. හතරකින් දැවිලි දැවින හුස්ම පොදේ තියෙන වෙහෙස තියෙනවා. ආශස් ප්‍රසස මාත්‍රාවේ තියෙන දරත තැවිලි තැවිලි තියෙනවා. ඒකට එයා දැනගන්න මුළු ලෝකයක් අයින් කරා කයට වංගු කරලා දැන් ආස්වාද ප්‍රසවාසයට වංගු කරලා කයත් අයින් කරනවා. මේ විදිහට අඩු කරගෙන මේ තියෙන දරතයන් කායික දැවිලි තැවිලි අසහන පුංචි පුංචි එකට අඩු කරන්නේ මේක නිසා මේක අයින් කරනවා. මේක නිසා මේක අයින් කරනවා කියන ප්‍රතිපදාව. අපි හිතමු මේ විදිහට මේ ඔක්කොම එක හුස්මට හිර අඩු කරගෙන එනේන හුස්මට බුදුන්ඩ වගේ සලකගෙන එනේන හුස්මට නිවන වගේ සලකගෙන එනේන හුස්මට හිත තැබීම යෝනිසෝමනසිකාරයන් සලකගෙන මේක තමයි මගේ සද්ධාව කියන්නේ මේක තමයි මගේ සද්ධර්ම ශ්‍රවණය කියන්නේ මේක තමයි කල්යාණ මිත්‍රය මට දීපු දේ ඒ නිසා මගේ හිත එනේන හුස්මේ පවතිනවා නම් හුස්ම නිසා ඇති වෙන නොදැනුවත්කම දරතේ දැවිලි දැවිලි එනවා නමුත් සර්වඥයන් කියන ඕක දැවිල්ලක් තමයි වේදනාව තමයි නේද ඕකට ප්‍රමෝදේ කියපන් ඕකට ප්‍රීතිය කියපන් ඕකට පස්සද්ධිය කියපන් ඕකට සති සම්පජඤ්ඤය කියපන් ඕකට සුඛේ කියපන් කිය ඒකල ඒක අගේ ආඩම්බරය කරනවා එන හුස්මේ මුල කොහොමද මැද කොහොමද අග කොහොමද සීතලද්ද උණුසුමද්ද කම්පනයද්ද චංචලයක්ද කියලා කිසිම ලාභයක් සත්කාරයක් හම්බෙන්නේ නිසා නෙවෙයි මේ කයක මුළු කයක තිබුණු දරතය දුක වායෝ ධාතුවට නැත්නම් හතර මහා ධාතුන්ගෙන් ආපු දුක එක ධාතු කොටාසයකට අඩු කරගත්තයි කියලා කියන්නේ අර දරතය හතරෙන් එකට බැස්සුවා ඊට පස්සේ හුස්මත් එක්ක හිත හිත දිගට පවතිනවායි කියලා කියන්නේ අපි ලෝකේ නෑ කාමයක් පිළිබඳ හැඟීමක්. ලෝකේ කාම සංඥාවක් නෑ අපට. කය නඩත්තු කිරීමකුත් නෑ. එන එන හුස්ම දිහා බලන්නේ ඉපදිච්ච ගමන් බබෙක් හුස්ම ගන්න කොහොමද? ඒකෙන් කොහොමද දැනගන්නේ මේ දරුවට පණ තියනවායි කියලා? ඒ හුස්ම ගන්නකොටම අම්මට සතුටක් එන්නේ කොහොමද? මිඩ්වයිෆ්ට සතුටක් එන්නේ කොහොමද? ආ මූට පණ තියනවා කියලා ආන්නේ වගේ ඕන් ආධ්‍යාත්මික ජීවිතය ඉස්සල්ලාම් ප්‍රසූතියක් සිද්ධ වෙනවා. හුස්ම ගන්නවත් එකම මුල මැදාක හොඳට තේරෙනවා. මේ තමයි හුස්ම පටන් ගත්ත මෙන්න ගොරෝසු කියලා ඉවර වුණා. ප්‍රසවාසයත් මුල මැදාක හොයනකොට යාර තේරෙනවා මේකේ පොඩි වෙහසක් තියෙනවා. හැබැයි ඒකට ලෝකයක් කාම ගුණවල දරතේ නැහැ. අපි හිතමු භාවනා කරපු සමහරු මං හිතනවා මට සාක්ෂි වෙයි කියලා හොඳට හුස්මට මේ විදිහට යෝනිසුමංස් කරෙන් සලකලා සද්ධාවෙන් කරනකොට මේ හුස්ම එන්නේ එන්නේ එන්නේ ගෙවන් වෙලා නතර වෙනවා. දැන් මොකද වෙන්නේ? මොනම දර්ථයක්වත් නැහැ. මොනම දැවිල්ලක්වත් නැහැ. මොනම තැවිල්ලක්වත් නැහැ. මොනම ආතතියක්වත් නැහැ. නමුත් අසත්පුරුෂයාට පුදුමාකාර බයක් අසත් ධර්මයේ අහපු කෙනාට පුදුමාකාර බයක් එනවා අසත්පුරුෂ සංසේවනය කරපු කෙනාට පුදුමාකාර බයක් එනවා ශ්‍රද්ධාව වැටිලා හයියෙන් හුස්ම ගන්න දඟලනවා නැගිටලා යනවා කලබල කරනවා මොකද සද්ධර්මයේ අහලා නැහැ සත්‍තුරුසු ඇසුරු කරලා නැහැ සද්ධාව පිටවන්නේ මොකේද කියලා දන්නේ නැහැ මේ වගේ දෙයක් කරනකොට යෝනිසමංසිකාරය පිහිටන දන්නේ මේ ගිවන් කිරීමේ කටයුත්තක් බව දන්නේ නැහැ ඒ නිසා හිතනවා හුස්ම නැතිවොත් මැරෙයි කියලා ඉතින් ඔක්සිජන් ගෙනත් තියාගෙන ඉන්න ඕනේ මෙහි දැන් හුස්ම නැතර වෙලා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ අවුරුදු 2006 ජීවිත පස්සේ වැඩ කරනකොට නොදැනුවත්කම නිසා ධර්මයට හරස් කපන හැටි අයෝනිසෝ මනසිකාරය නිසා හරස් කපනදී. හැබැයි මේ කෙනෙක්ගේ දෝෂයක් නෙවෙයි. මේ තරම්ම ධර්මයේ හරියට වැඩ කරද්දී ඒකෙත් දුක උපදවලා ඒක පිළිබඳව සැක උපදවලා අයෝනිසෝ මනසිකාර උපදින එක තමයි කෙලස් කියන්නේ. ඔන්න ඔක අපි අවබෝධ කරන්න ඕනේ ධර්මයේ හරියට වැඩ කරනවා. නමුත් ධර්මයේ දෙන ආනිසංස ටිකට ධර්මයෙන් හම්බ වෙන මේ සම්පත්‍ති කර දෙයට යෝනිසෝ මනසිකාරය නැහැ. ඒ නිසා හුස්මන් තුයේක නේනකොට තේරෙන්න පටන් අර ගන්නවා නිකන් ඇදුම රෝගෙක් වගේ හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒක පාර මේ හුස්ම නැතිවීම නිසා විශේෂයෙන්ම රාග ద్వේෂ අඩුවීම නිසා ඒක පාට හිත නිඳට වැටෙනවා. එහෙම නැත්නම් පුදුමාකාර බයක් එන්න පටන් අර ගන්නවා මම තනි වුණා මං අසරණ වුණා මට කිසි හවුහරණක් නැහැ මහමෝද මැදට ගිය පොඩි බෝට්ටුවක ඉන්න මිනිස්සුකගේ පාළු ගතියක් දැනෙනවා. ඒ හැම එකකෙම කුප්පනවා. අර අයින් කරපු අසහනය අයින් කරපු දරතය අයින් කරපු දැවිලි තැවිලි චේතනා මාර්ගයෙන් එන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයට මේ යෝනිසුමනස්කාරය නැත්තම් නැත්තම් මේකට අනුග්‍රහ කරන්න ඕනේ බව දන්නේ නැත්තම් එයාට කවදාවත් කාමච්ඡන්දේ වෙනුවට ආනාපානේ හිත තැම්පත් වීමක් ඒකෝදි වීමක් එකලස් වීමක් කරන්න බෑ. ඇත්තටම ඒකෝදි නොවෙනව නෙවෙයි. එකලස් නොවෙනව නෙවෙයි. එකඟ නොවෙනව නෙවෙයි. ඒකට හරස් කපනවා. ඒකට අතුරු ආන්තරය යනවා. ඒකට කරදර කරනවා. ඒකට අපි ඥානය කියලා හිතානින්. ඒක තමයි අපේ දැනුම කියලා අපි හිතානින්. අපි ඔය දන්න හැම දැනුමෙම කරන්න තියෙන අර සර්වඥාන්සේ පෙන්න ප්‍රතිපදාවට හරස් කපන එක තමයි. එනිසා එතෙන්දී යෝනිසමනසිකාරයේ තියෙනවා නම් මං කල යුත්තේ මෙන්න මේ විදිහට තිබෙන දැනෙන දැනුම සංඥා නැත්නම් වේදනා නැත්නම් මේ ආස්වාද ප්‍රසආද වායෝ ධාතුව රූප කොටස ගෙවන් වෙන්න වෙන්න වෙන්න වෙන්න ගෙවන් වෙන්නේ දුකයි මේකටයි මේ ලවසෙන් නිවන් දකින්නයි කියලා කියන්නේ. ඒක මේ වගේ කළ හැක්කක්. මම ඒකට අනුග්‍රහ කරන්නේ කොහොමද? අපේක්ෂා කරගෙන යන්න සියල්ල සම්පූර්ණව ආස්වාද ප්‍රසවාසයේ හිමීර සීතල වෙයි. අඩු වෙයි. සුකුම වෙයි. සූක්ෂම වෙයි. එන්නෙන් කෙටි වෙයි. අන්න කෙටි වෙනකොට තවත් මේක කෙටි වෙන්න ඕන. තවත් සූක්ෂම වෙන්න ඕන කියලා යනවන යෝනිසෝමනසිකාරය තියෙනවා. ආ දැන් හුස්ම නැතුනොත් එහෙම මට හරි කරදරයක් වෙන්නේ. ගෙදර යන්න හම්බෙන්නෙත් නෑ. මේ අලි කරදරයක් වෙන්නේ කියලා කලබල වෙනවයි කියලා කියන්නේ. ඕකටයි අයෝනිසෝමනසකාරය කියලා. ඕකටයි කෙලස් කියලා කියන්නේ. මම මේ පුංචි නිදර්ශනයක් මේ කියන හැරපානේ. අපි හිතමු මේ වගේ දවස් 3ක එක්කදී වෙනවට වැඩි හුඟක් වෙලාට දවස් 7ක් 10ක් කරන එකනට ඒක හොඳට යොදවා ගත්තොත් යම් ප්‍රමාණයක් අත්දකින්න පුළුවන්. අපි මේ විදිහට ආසර්පසත් හොඳට සංසිඳනකමුණුත් කලබල කරන්නේ නැතුව මේක තමයි මම අපේක්ෂා කරන්නේ මේ කාය දර්ථයන් අයින් කිරීම වායෝ දහතුවෙන් එන වේස අයින් කරනවා එන්නේ එන්නේ හුස්ම තැම්පත් වුණා කියලා. එහි හිත මේක ප්‍රමෝදයයි මේක ප්‍රීතියයි මේක පස්සද්ධියයි මේක සති සම්පජඤ්ඤයයි මේක සුඛයයි කියලා අනුග්‍රහ කරගෙන ගියොත් එයාට අත්දක ගන්න පුළුවන් වෙයි ඉස්ලාම් බයිසිකල් පදින මිනිස්සෙක් වගේ සමබර භාවයක් එන්න පටන් අර ගන්නවා කකුල බිම තියන්නේ නැතුව බයිසිකලේ කියන්න පුළුවන්. ආස්වාද ප්‍රසආදයේ හිත පවත්වන්න පුළුවන් ලෝකයක් ඒක ඇතුලේ තියෙනවා නැත්නම් මුළු ලෝකෙම ලැබපු සතුටට වැඩිය සතුටක් මේකේ තියෙනවා ආන්නේ විදිහට යෝනිස් මනසකාරයෙන් අනුග්‍රහ කළහොත් නැත්නම් යෝනිසමංස්කාරය හරිය විදිහට පාවිච්චි කළහොත් එයාට මෙතෙක් කල තිබුණ කාමච්ඡන්දේ වෙනුවට චිත්ත ඒකාග්‍රතාවේ චිත්ත ඒකෝදි භාවය සමතය සමාධිය කියන එක අත්දැක ගන්න පුළුවන්.